තෙරුවන් සරණයි. ဒုတိယගද්දූල බද්ද සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 259 වෙනි පිටුවේ කන්ද සංයුත්තේ පුප්ප වග්ගයේන ගද්දූල සූත්‍රයේ අපි මේකේ ප්‍රථම ගද්දුල සූත්‍රයේ පැහැදිලි කරා ඔබට. ගද්දුල සූත්‍රය විදිහට ගද්දුල බද්ද සූත්‍රය කියනවා. දැන් අපි කතා කරන්නේ ဒ ුතිය ගද්දුල බද්ද සූත්‍රය. ඒකෙම තියෙන ඊගාව කොටස. ඇත්තටම මේ ဒ ුතිය ගද්දුල බද්ද සූත්‍රයේ ගද්දුලබද්ද සූත්‍රය කියලා මිට කලින් තිබුණු සූත්‍රයටත් වඩා ඊටාම වටිනවා. මේක ඔබ ඇසිය යුතුම කාරණයක්. අපි බලමු මේ ဒုတိ ය ගද්දුලබද්ද සූත්‍රය තුල බොහොම වැදගත් කාරණා ටිකක් කියවෙනවා. අපි ඒ ටික ඉස්මතු කරගන්න බලමු. නිවන් මඟ කටයුතු කරන යෝගාවචරයෙකුට මේ පෙන්වන කාරණා ඊටාම වැදගත්. අපි සූත්‍රයේ විදිහටත් අපි උත්සාහ කරමු ඒකේ පැහැදිලි කරලා තියෙන වචන පරිවර්තන තේරුම කියලා අපි කියන්නේ ඒ වචන පරිවර්තනත් හඳුනා ගන්න බලමු. ඊට අමතරව අපි ධර්මයේ කෝණයෙන් ධර්ම ඇසින් මේ සූත්‍රය දිහා බලමු. එතකොට ඔබට ඒ ධර්මයේ මේ සූත්‍රයේ පෙන්වන ධර්මයේ කෙසේද කියලා වටා ගන්න හැකියාවක් ලැබේවි. අපි බලමු එහෙමනම් මහණෙනි මේ සසර අනවරාග්‍ය අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති ඒ දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙලවර නොපෙනේ මේ තේරුම පැහැදිලි කරන්නේ මහණෙනි යම්සේ බලුදමින් බැඳුණු සුනකේ දැඩි හුලක හෝ ටැඹක හෝ බදනා ලද්දේද ඉදින් හේ නම් ඒ හුලම හෝ ඒ ටැඹම හෝ ළඟටම ඒ ඉදින් සිටී නම් ඒ හුලම හෝ ටැඹම හෝ ළඟ සිටී ඉදින් හිඳී නම් ඒ හුලම හෝ ටැඹම හෝ ළඟ හිඳී ඉදින් ළඟී ළඟී නම් එහිම ළඟී නම් එහි හුලම හෝ ටැඹම හෝ ළඟට ලගී. මොකද මේ කියන්නේ? අපි කලින් පෙන්නවා ගද්දුල බද්ද සූත්‍රය තුළ මේ උපමාව පෙන්නවා බුදුන් වහන්සේ. සුනකෙක් ටැඹක ගැට ගහලා තිබ්බොත් හුලක් කියන්නේත් ඒ වගේමනේ. දන් අපි ගත්තොත් ඔව් දන් වලකින් ටැඹක ගැට ගහලා තිබ්බොත් මේ සුනකයා මේ ටැඹ වටේ මේ තිලා එතිලා ඒ ටැඹටම හිර වෙන එක. ඒක මේ ලාගී කියලා කියන්නේ. අපේ සිංහල පරිවර්තනයේ ඒ විදිහටයි දැක්කේ. ඒ වචන ටික අපි ඒ විදිහටමයි කියවුවේ. අපි බලමු දැන් සූත්‍රේ පොඩ්ඩක්. එතකොට අර විදිහටම අනවතග්ගෝ අයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සන්තානං සත්තානං තණ්හා සංයෝජනානං සද්ධාවතං සංසරතං සයතාපේ භික්ඛවේ සා ගද්දූල බද්දෝ ධල්ලේ කීලේවා ත මේවා උපනිබ්බද්ධෝ සෝ ගජ්ජති චේපි තමේව කීලං වා ත මහං වා උග්ගජ්ජති තිටත්තේ චේපී තමේච කීලංවා තමන්හා උපතිට්ඨති නිසීදති චේපී තමේව කීලංවා ත මහංවා උපනිස්සිදි උපනිස් සීදති නිප්පජ්ජති චේපි තමේව කීලං වා තමහං වා uppajjanti uppajjati. එතකොට මේ කියන්නේ මේ තැඹේ බැඳලා තියෙන අර මුල් වාක්‍යයේ සාමාන්‍යයෙන් අපි කලින් ගද්දුල සූත්‍රයේ පෙන්නපු ආකාරයටම අනවතග්ගෝ ආම්බික්කවේ සංසාරෝ පුබ්බක්කොටින්න පඤ්ඤායති අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං සේයතාපි බික්කවේ ගල් අනසා ගද්දුල බද්දෝ දල්හේ කීලෝවා. එතකොට මේ කියන්නේ යම්සේ බැඳුමින් මේ මේ ගද්දුල බද්ද කියලා කියන්නේ මේ මේ මේ බන්ධනේ මේ මේ මේ මේ මේ ගද්දුල බද්දෝ දල්හේ කීල කීලේවා තමයි. ඒ කියන්නේ මෙන්න මේ බද්ද කියනකොට අපි දන්නවා මේක බන්ධ මේ බැද දබන එක. අපි සසර දිය වටේට අපි සසර වටේට මේක බැඳිලා ඉන්නේයි කියන එක. එතකොට අනවතග්ග සංසාරය කියලා කියන්නේ අපි දන්නවා අගක් මුලක් නොපෙනෙන ඒ සංසාරය. අනවතග්ගෝ සංසාරෝ ආයම්බික් කියලා කියනකොට අපි දන්නවා මේ අගක් මුලක් නොපෙනෙන සංසාරේ මේ මමත් නුඹලාත් අර මේ විදිහටම අපි දන්නවා මීට කලිනුත් පැහැදිලි කරනවා ඒ විදිහටම තමයි මේ පැහැදිලි කිරීම තියෙන්නේ එහෙමනම් ගද්දුල බද්ද සූත්‍රය කියන්නේ මේ මෙන්න මේ අගක් මුලක් ඉමක් කොනක් නොපෙනෙන සසර වටේ අපි මේ අවිද්‍යා නීවරණය අවිද්‍යා නීවරණය තෘෂ්ණා සංයෝජනත් නිසා බැඳලා තියෙනවා කියන්නේ. අපි කියේ දෘෂ්ටිගත කෙනාට උපතක් ගැන අපි කතා කරනවා. හැබැයි නිස්සෘතාන්ති චලිතං අනිසිතාන්ති න චලිතං කියපේ. ඒ කියන්නේ මේ සසර වටයක් කැරකෙන්නේ මේ අවිද්‍යා අවිද්‍යාව තෘෂ්ණාව නිසායි. ඒ කියන්නේ අවිද්‍යාවයි ඒ නීවරණේ එතනමයි ඒ තෘෂ්ණාවයි සංයෝජනේ. එතකොට අස්විමාන. එහෙම නැත්නම් තෘෂ්ණාව. එතකොට අනවතග්ගෝ ආම්බික්කවේ සංසාරෝ පුබ්බක්කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණ සත්තානං තණ්හා සංයෝජනානං සද්ධාවතං සංසරතං කියලා කියනකොට ඉමක් කොනක් නොපෙනෙන ඒතර අගක් මුලක් හොයන්න බෑ. මේකේ කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද අවසන්නේ හොයන්න බෑ. ඉතින් අපි ගොඩක් වෙලාට ඔබට ඇහෙන්න ලැබෙනවා අපි අපි මෙතනදි කියනවා මේ සිතුවිලි සංසාරෙමයි කියලා මේ දිගටම කරගෙන හේතුව. ඒතර මෙතන මොකද්ද මේ මෙහෙම මෙහෙම මෙහෙම සිතුවිලි නැවත නැවත ඇති වෙවි ඇති වෙවි යන මෙන්න මේ වට්ටම් වට්ටදි මේ වටේ කැරකෙන හේතුව මොකද්ද? අවිද්‍යාවයි. නොදන්නකමයි. දෘෂ්ටියයි හේතුව. ඒ දෘෂ්ටිය දෙයක් කියලා ගත්ත එකයි. ඒ දෙයක් කියලා ආපු ඒ දෙයක් කියලා අපිට දැනෙන එකමයි තෘෂ්ණාව, තණ්හාව කියලා කියන්නේ. ඒ එතකොට අනවතග්ගෝ ආම්බික්කෝ සංසාරෝ පුබ්බාකෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණ සත්තාන තණ්හා සංයෝජනානම් කියුවේ. ඒතකොට තණ්හා සංයෝජනේ තියෙන්නේ දෙයක් තියෙන නිසායි. දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවා. එන එතනයි තණ්හාවට හේතුව දෙයක් කියලා ගත්ත එකයි. එහෙනම් බාහිර දෙයක් තියෙනවා කියලා හිතීමමයි මේ මුළු කතාවම. ඒකමයි අවිද්‍යාව නොදන්නකම දෙයක් කර ගැනීමයි. ඒකමයි තණ්හාව. මේ මෙයමයි මේ දෘෂ්ටිය ඒකමයි අපි මේ කතා කරන්නේ මෙතන මෙතනම දෘෂ්ටිය තුලම උපදින ඒ ශක්තියයි නැවත සකස් වෙන හේතුව. ඉතින් මේ වචන ගොඩක් විතරයි අපි මේ භාවිතා කරන්නේ. මෙතන මේ දෘෂ්ටිගත කෙනාට නිශ්චිතාන්ති චලිතං කිව්වේ ඒකයි. නිශ්චිතයි අල්ලගත්ත කෙනාට අනිසිචාන්ති ඤත්චලිතං. ඒ කියන්නේ නිශ්චිතාන්ති කියන්නේ දෙයක් කියලා ස්ථිරව කරගත්ත කෙනා, තියනවා කියලා ගත්ත කෙනා. එයාටයි තියෙන්නේ මේ සසර වටේ. අනිශ්චිතාන්ති කියන්නේ අර ස්ථිරයි කියලා දෙයක් කියලා ගත්තේ නැත්තම් අන අනිශ්චිතයාට න චලිතං. එයාට නෑ සසර කතාවක්. එයයි සසර දුකෙන් මිදෙන්නේ. ඔබට මේක පැහැදිලි. බුදුන් වහන්සේ දෙන උපමාව තමයි මෙතනදී මෙන්න මේ දණ්ඩක ටැඹක බැඳලා තියෙන මේ සුනකේගේ කතාව. ඒ සුනකයා දන්වලෙන් බැඳලා තියෙන ඒ සුනකයා අපි ඒ ටැඹ වටේම කැරිලා කැරකිලා එතිලා එතිලා ඒ ටැඹටම ගැට ගැහිලා බැඳිලා තියෙනාසේ මේ සත්වයා අවිද්‍යාව මේ දෙයක් කියලා ගන්නෙ නොදන්න කමටයි අන්නේ නොදන්න කමටමයි මේ සත්වයා අනවර අනවතාග්ග සසරක ඒ අගක් මුලක් නොපෙනෙන ඉමක් කොනක් නොපෙනෙන ඒ අනවත අනවතග්ග වූ ඒ සංසාර අර සංසාරෝ පුබ්බාකෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සද්ධාවතං සංසරතං කියන්නේ මේ සංසාරයේ සැරිසරන්නේ මෙන්න මේ දෘෂ්ටිය නිසායි ලෝකයක් තියෙනවා දෙයක් තියෙනවා දෙයක් කළා ගත්ත කමයි අපි ඔබට පෙන්නවා මෙතන ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තද ගතිය කියන මේ මේ ආයතන හරහා එන ප්‍රසාද ශබ්දේ වර්ණේ මේවයි එකතු වෙන්නේ, මේවයි පටිච්ච වෙන්නේ. මේවයි අපි දෙයක් කියලා අරන් තියෙන්නේ. අපි බාහිරයි කියලා ගත්තට මේක සිතමයි මේ විචිත්‍රවත් කතාව හදන්නේ. අන්න මේක ඊගාවට ඊගාව ඡේදවලට එනකොට ඔබට ඒ වැටහෙවි. මහණෙනි එලෙසින්ම අසෘතවත් පෘ탁ජන තෙමේ රූපේ තෙල මග මාගේය තෙල මම වෙමි තෙල මගේ ආත්මයයි දකි. එතකොට ඒව මේවකෝ භික්ඛවේ අසුතව පෘ탁ජනෝ අසුතව පෘ탁ජනෝ රූපං අත්තං රූපං එතකොට ඒ තම්මාම ඒසෝ හමස්මි අසෝ ඒසෝ මේ අත්තාති සමනුපස්සති එතකොට ඒව මේවකෝ භික්ඛවේ අසුතව පෘ탁ජනෝ රූපං ඒතම් මම ඒසෝ හමස්යෝ මේසෝ අත්තා ඒසෝ මේ අත්තාති සමනුපස්සති මම මගේ දැන් අපි දෙයක් කියලා ගත්තොත් අපි නිතරම කතා කරන උපමාව බාහිර පොත කියලා මේ පොත සිතට එන අරමුණ පොත තියනවා කිව්වොත් ඒ පොත තියනවා කියන්නේම මමත් ඉන්නවා අනේ තම මම ඒකමයි මම කියන්නේ මෙන්න මේකයි ඔබට තේරෙන්නේ නැත්තේ ඔබ හිතන්නේ ඔබගේ මේ ශරීරය ගැනයි මේ තමයි මම කියලා රූපං අත්තතෝ සමනුප්පස්සති රූප වත්තං වා අත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වා අත්තාන සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති. රූපය තුල ආත්මයක් තියෙනවා ආත්මය තුල රූපයක් තියෙනවා රූපයමයි ආත්මය කියන්නේ ආත්මයමයි රූපය කියන්නේ කියලා. ඔය ඔබ රූපය කියලා කතා කරන්නේ ඔබ හිතන්නේ මේ මුතකලාබරේ මේ ශරීර කූඩුව කියලා. නැහැ. ඊටත් වැඩිය ගැඹුරුයි. මේ ශරීර කූඩුව හා සමානමයි. ඔබ දෙයක් කියලා ගත්තොත් ඔබ මේ කණ්ණාඩිය දැකපු රූපය තමයි මේ ශරීර කූඩුව කියලා ගන්න. ඔබට ඔබේ මූණ පේන්නේ ඔබ කණ්ණාඩියකින් බලන්නේ. ඔබ හිතන්නේ මේ මම කියලා. මේ කණ්ණාඩිය දකින කෙනයි මම කියලා. ඒක සිතුවිල්ලක්. අපි ඔබට පෙන්නවා මේ ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා අත් දෙක කපනවා කකුල් දෙක කපනවා මේ කාගේද? ඒතර මම කොහෙද? මම කියන්නේ ශරීරේ නෙමෙයි සිත කියලා. අපි කො හුස්ම වැටෙනකන් සිතක් ඇති වෙනව නැති වෙනව ඒක නවතින්නේ අනවරාග්ග සසරක ඒක යනවා. ඒක යන්නේ ඒකෙන්ම ජෙනරේට් වෙන ස්වභාවයක් නිසා ඒකෙන්මයි උපදීන ඒ උපාදනයේ සිද්ධ වෙන්නේ මොකද්ද මේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත ගැනීම තුලයි ඒ එනර්ජි එක හැදෙන්නේ නැවත සකස් වෙන නැවත සකස් වෙන පොණෝ භවිකා නන්දිරාග සාගත හත අත්‍රාබි නන්දනී කියන එක එතකොට එතනින්මයි සකස් වෙන්නේ පුනර්භවය හදනවා පොණෝ භවිකා කියුවේ ඒ කියන්නේ මේ සිත ඊගාව සිත ඊගාව සිත ඊගාව මේ වේගය නිසායි සකස් වෙයි සකස් වෙවි යන්නේ හැබැයි ඔබ හොඳට බලන්න ඔබ දෙයක් දකිනවා නම් ඔබගේ ශරීරයත් ඔබ දකින්නේ මේ විදිහටමයි. මේ පොත්ත, මේ ඇඳ, මේ ගහ, මේ නාගහ, මේ ඉර, මේ හඳ, මේ පොළව, ඒ විදිහම තමයි ඔබ අර සතෙක්, මේ කුරුල්ලෙක්, මේ මම, මේ මොකක් කිව්වත් ඒක බාහිරයක් මිසක් අජ්‍යත බහිද්දා කියලා අන්ත දෙකක් ඔබට පේනේවි. දෙයක් තියෙනවා කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම තැන් දෙකකුත් කොන් දෙකකුත් එනවා. ඒක දකින මමෙක් ඉන්නවා එතකොට. ඒතම් මම එතනමයි මම හැදෙන්නේ. දෙයක් තියෙනවා නම් එතනමයි මම හැදෙන්නේ. ඒකයි මේ සූත්‍රවල පෙන්වන්නේ. ඒකයි මේ සූත්‍රයේ පෙන්වන මේ කාරණාව තියෙන්නේ ඒතම් මම ඒසු හමසය මේසු අත්තාති කියලා කියන්නේ දෙයක් තියෙන එකමයි ඒතම් මම එතනමයි මම ඉන්නේ. ඒසු හමස්මි මම මගේ මගේ ආත්මය කියලා එතනමයි හැදෙන්නේ. මෙතනයි විසඳ ගන්න ඕනි ඔබගේ ගැටලුව තියෙන්නේ. ඔබ කොතනද? ඔබ හොඳින් බලන්න. ඔබ කමටහනක් කරගන්න මේ පැහැදිලි කිරීම. ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ? ඒ කියන්නේ මේ අවංකවම මේ කතා කරන්නේ ඔබගේ සිත ඔබ ඔබ කියන්නේ කාටද? මේ ශරීරයටද? නෑ. ඒක කියනවා හිතනවා. තද ගතිය කියලා හිතනවා, මගේ කකුල කියලා හිතනවා, මගේ අත කියලා හිතනවා. එහෙනම් මම කොහෙද? සිතමයි. ඒ සිතත් මේ ඇඟ ඇතුලේ කොහෙවත් නෑ. ඔක සිතට තැනක් නෑ. ඒක හරියට තරංගයක් වගේ. එතකොට බලන්න දැන් එතකොට ඔබ බලන්න දැන් ඔබට දැන් පොතක් පේනවා, බිත්තියක් පේනවා, දැන් ඔබට දොරක් පේනවා, ජනේලයක් පේනවා, පුටුවක් පේනවා, මේසයක් පේනවා. දැන් ඔය ඕකමයි ඔබ. පොතමයි ඔබ. ඒකයි කිව්වේ පොතෙන්තර මමෙක් නෑ කියලා. බිත්තියමයි ඔබ. ජනේලෙමයි ඔබ. දොරමයි ඔබ. ඔබ යමද්ද දකින්නේ ඔබමයි. මේකයි අමාරු තේරුම් ගන්න. මේකයි මේකේ තියෙන ගැඹුරුම තැන. ඒ වගේමයි ඔබ මේ කයත් මමයි කියලා හිතුවොත් ඒත් ඔබමයි. ඒ පොතමයි ඔබමයි ඒ ජනේලෙමයි ඒ බිත්තියමයි ඔබ හිතන්නේ යමක්ද ඔබේ සිත යමක්ද ආරම්මණය තියෙන රූප ආරම්මණය එයමයි ඔබ මේ ශරීරය කියලා හිතුවත් එච්චරමයි ඒකත් අර පොත වගේමයි ඔන්න ඔය විදිහට දැක්කොත් ඔබට මේක ලියාගත ගොඩක් මේ ධර්මයේ ගලපන්නේ මේ රූපං ඒතම් මම ඒසෝ අමසෙ අමේසෝ අත්තාද කිව්වහම මේ රූපං අත්තතෝ සමනුප්පස්සේ රූපවත්තං වා අත්තතෝ සමනුප්පස්සේ කියලා මේ මේ මේ ශරීරයේ ආත්මේ මේ රූපය කියන්නේ ශරීරය කියලා හිතනවා නෑ ඔබට වැරදිලා මේ රූපය කියන්නේ රූපාරම්මණයටයි ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප මේ කිව්වේ නිසයි රූපාරම්මණයටයි රූපය කියන්නේ ශබ්දයක් ආවත් ඒත් මම ඉන්නවා වර්ණයක් දැක්කත් ඒත් මම ඉන්නවා. ගන්ධයක් දැනුණත් ඒත් මම ඉන්නවා. රසක් දැනුණත් ඒත් මම ඉන්නවා. ඔබ ඉන්නවා කියලා ඔබට දැනෙනවා. ඒ ආත්ම ස්වභාවයක් ඔබට දැනෙනවා. ඒකයි ඒතම් මම ඒසවමසිමයිසවත් මම මගේ මගේ ආත්මය කියලා දැනෙනවා. ඔන්නෝකයි කතාව. ආත්ම දැනීමක් තියෙනවා. ඒ තියෙනවා කියලා ඉන්නවා කියලා ගත්ත නිසායි. හැබැයි වෙනද විදියටම මේක ඊටාම ගැඹුරු පරයයක්. වෙනද විදිහටම ඔය විදිහටම ඔය පේනකොටම අප මේ ධර්මයේ දැක්කොත් එහෙම දෙයක් නැති බව දැක්කොත් එතකොට ඔබ ගන්නෑ මේ පොත පොත දෙයක් කරගන්න නැතුව පොත දිහා බලන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔක ඊටාම ගැඹුරුයි කියන එක. අර චිත්‍රයක අපි කව පුටුවක් අඳිනවා. ඊට පස්සේ අපි කව ඊතර පුටුවක් ඇත්තටම තියෙනවා චිත්‍රය ඇඳලා. හැබැයි ඇත්තටම ඊතර පුටුවක් කියලා දෙයක් නැහැ. ඔන්න ඔය වගේ. අපි එළියේ දකින්න චිත්‍රය වගේ පුටුව සංඥාවක් විතරයි. ඒක සංඥාවටම සීමා වුණොත් එතන පුටුව කියලා දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔකයි චිත්‍රයේ දකින්න පුටුව වගේ වෙනවා. අන්න චන්දරාගය දුර වෙනවා කියවතනයි. අන්න වටිනාකම නැති වෙන්නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් තිබ්බොත් විතරයි හැදෙන්නේ. එහෙම නැත්නම් එහෙම දෙයක් හැදෙන්නේ එතනමයි තණ්හක්කයෝ කියන තැනට එන්නේ. එතනමයි රාගදේශ මොහොෂය වෙන්නේ. මෙන්න මේ දැකීමයි ඔබට අසීරු. මේ දැකීම ඔබ නුවණින් විමසිය යුතුමයි. දෙයක් කියලා ඒක අපිකේ දෙයක් කියලා ගත්ත තැන සියල්ලම තියෙනවා ඔබත් ඉන්නවා එතනමයි දුකට වැටෙන්නේ. එතනමයි අවිද්‍යාව. අන්න ඒක පෙන්වන්නයි මේ මේ මේ වාක්‍යයක මේ ධර්ම ලියන්න බෑ පොතක. නමුත් වාක්‍යට ලියන්න වෙන්නේ මේ විදිහට තමයි. නමුත් මේක කවදාවත් ලියන්න බෑ මේක දැනෙන එක ප්‍රායෝගික ධර්මයක් කොහොමද පොතක ලියන්නේ? ඔබට මේක දැනෙන්න ඕන එකක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේ මොහොතේම ඔබ මේක දකිනවා නම් ඔබට මේක දැනෙනවා. සාන්දිටික ධර්මයක් ඔබ ඇසුරු කරන්නේ. ඉතින් මේ විදිහට මේ සූත්‍ර දිහා බැලුවොත් දැන් මේකේ සංඥා සංඛාර විඥාන කියන ඒ තම මම ඒ සෝමස්ය මේ සත්ත මම මගේ මගේ ආත්මය කියලා දැනෙනවා පොත කියලා දෙයක් කියලා ගන්නකොට වේදනා සංඥා සංඛාර ස්කන්ධයෙන් තමයි දෙයක් හැදෙන්නේ ඒකයි එහෙම ලියන්නේ කියලා අපි පෙන්නවා ඊට පස්සේ ඉමේ ඉදන් යේ නම් මම යේතම් එතකොට පංච උපාදානස්කන්ධ වෙතම යෙයි. ඒ කියන්නේ විඥාන තෙල මාගේ තෙල මම වෙමි. තෙල මාගේ ආත්මයයි දකි. ඒ ඉඳින් යේනම් මේ පංච උපාදානස්කන්ධයේම මේ ඒ කාල් පංච උපාදානස්කන්ධයම තමයි. එතකොට මම මගේ මගේ ආත්මය කියලා දෙයක් කියලා ගත්තොත් ඒ පංච උපාදානස්කන්ධයමයි. ඉතින් සිටීනම් මේ පංච උපාදානස්කන්ධ වෙතම සිටී. ඉතින් හිඳීනම් මේ පංච උපාදානස්කන්ධය වෙතම හිඳි. ඉතින් ගෙවි නම් හොවි නම් මේ පංච උපාදානස්කන්ධයම වෙයි. ඉතින් වේ නම් පංච උපාදානස්කන්ධයම වේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයම තමයි පොත මේසේ ඇඳ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ පංච උපාදානස්කන්ධයම තමයි අපි අසුරු කරන්නේ. ඒක ඒක ගොඩක් වෙලාට වාසිතේ ඔබ දකින පංච උපාදානස්කන්ධයම කියන්නේ පොත කියන්නේ පංච උපාදානස්කන්ධයම තමයි. පංචඋපාස්කන්ධයම තමයි අපි අසුරු දෙයක් කියලා ගත්ත එක. අපි මේසයක් පුටුවක් ඇඳක් ඒ හැම එකකදීම අර රූප රූප අර වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එකතු වුණු එකක් තමයි පංචඋපාස්කන්ධයක් කියන්නේ. මේක දකින්න නම් මහා නුවණක් ඕනේ. ඊටාම වටිනා තැනක් පුදුමාකාර ගැඹුරක් මේකේ තියෙනවා. ඔබ හිතන දේද අපි කියන්නේ කියලා අපි හිතනවා ඒත් ඔබ හිතන්නේ නැති වෙයි කියන එක. ඒ පංචපාස්කන්ධය කියන එකට ලොකු තේරුමක් තියෙනවා. ඒතර වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, උණුසුම සියල්ලම එකතු වෙලා තමයි ඔබ පොත හැදිලා තියෙන්නේ. ඒකයි පංචපාස්කන්ධය කියන්නේ. එතකොට ඔබ දකින්නේ කෙලිම පොතක්. එතකොට ඔබට මේ සේරම අන්තිම කෙරවලට ඇවිල්ලා තණ්හාව කියන තැනට ඇවිල්ලා. ඒ කියන්නේ දෙයක් ඇත්ත වෙලා ඒ දෙයට ඇල්ලව ගැටෙනවත් වෙලා. එතන මම ඉන්නවා ඒ තම මම ඒසවමසිය මෙසවත්තා කියන්නේ නිකන් වචන තුනක් මේක දකින්න බෑ වචන පැත්තකින් තියලා ඔබ දකින්න ඔබට ආත්මීය දැනීමක් එන්නේ ඔබට දෙයක් කියලා දැනෙන නිසා එතනමයි මමත් ඉන්නේ කියන එක දකින්න ඒකයි ඒ තම මම ඒසවමසිය මෙසවත්තා කියලා කියන්නේ අපි ඊගාව ඡේදයට එමු මහණෙනි ඒයින් මහණ වූ විසින් මේ සිත දිගු කාලයක් මුළුල්ලේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් ඒ සංකීර්ණියයි සිත නිතර අපි කියන්නේ පත්තරීක්ෂා කරනවා කියලා පස් විපරම් කර යුතුය. මහා මහණෙනි සිත සංකලස් වීමෙන් සත්වයෝ කෙලසෙති. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙති. මහණෙනි තොප විසින් චරණ නම් චිත්‍රයේ දක්නා ලදද අන්න දැන් චලන චිත්‍ර ගැන මේ සූත්‍රය තුල මේ ද්විතීත ද්විතික ද්විතීය ගද්දූල ද්විතීය ගද්දූල බද්ද සූත්‍රය තුල බුදුන් වහන්සේ මෙන්න මේ චලන චිත්‍ර උපමාව ගෙනහැර දක්වනවා. අපි ඔබට මීට කලිනුත් කියලා තියෙනවා බුදුන් වහන්සේ මේ චලන චිත්‍ර කියන උපමාවක් නිතරම පෙන්නනවා කියලා. මේ ගද්දුල සූත්‍රය තුල ද්විතීක ගද්දුල සූත්‍රය තුල බුදුන් වහන්සේ මෙන්න මේ චලන චිත්‍ර උපමාව පෙන්නනවා. එතකොට මේ අපි දැන් මේ මේ දීර්ඝ කාලයක් තිස්සේ මෙන්න මේ විදිහට ඇත්ත කරගත්ත නිසා ලෝකේ ඇත්ත කරගත්ත නිසා මේසෙ තියෙනවා පුටුව තියෙනවා ඉර තියෙනවා හඳ තියෙනවා මමත් ඉන්නවා කියලා මේ සියල්ලම තියෙනවා විච්ච නිසා අන්න සංකලේශේ කිලිටේ අන්න අර යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් අන්නේ සුදු රෙදි කඩ අද කිලිටු වෙලා තියෙනවා අපි කිව්වා ප්‍රභාසරං චිත්තං කියන සංකිලිටේ උපක්කිලේසේ උපක්කිලිට්ටා කියලා ඒ කියන්නේ ඒක කිලිටු වෙන්නේ මේ නැවත නැවත නැවත නැවත මේ අபிසංකරණය නිසායි සංඥා අபிසංකරණය නිසායි සත්වයා දුකට වැටෙන්නේ. තණ්හාව දෙයක් වීම ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒකමයි තණ්හාව ඇති වෙනවා කියන්නේ. ඒකමයි ඒ තම්ම මේසෝමස්ය මෙසත්තා කියන්නේ. වචන ගොඩක් නෙමෙයි ප්‍රායෝගික වෙන්න. එතකොට ඔබට දැනෙයි මේසේ තියෙනවා නම් මමත් ඉන්නවා. පුටුව තියෙනවා නම් මමත් ඉන්නවා. දීර්ඝ කාලයක් තිස්සේ හැමදේම තියෙනවා කියලා අපි නැවත නැවත මෙනෙහි කිරීම නිසාම අද අපිට ලෝකේ ඇත්ත වෙලා. මෙන්න මේ විදිහටයි රූපන් රූපත්තය සංකතං අபிසංකරෝති කියලා කිව්වේ. සංඛාර සංඛාරත්තය සංකතං අபிසංකරෝති. හැම දෙයකටම මේක කියනවා රූපං රූපත්තය සංකතං අපස වේදනා වේදනත්තය සංකතං අපස විඥාන විඥාත්තය සංකතං අපස සංඥා සංඥාත්තය සංකතං අපස සංකාර සංකාරත්තය සංකත ඒ කියන්නේ ස්කන්ධේ දෙයක් කියලා ගත්ත එක පොත නැවත නැවත වැටීමමයි පොත බල ගැන් වෙලා පොත අපිට අද ඇත්ත වෙලා ඉර අපිට ඇත්ත වෙලා හඳ අපිට ඇත්ත වෙලා ලෝකේ ඇත්ත වෙලා අපි අහන්නේ මොකද්ද දකින්නේ මොකද්ද දැනෙන්නේ මොකද්ද සියල්ලම තියෙනවා වෙලා නමුත් ඒ ශබ්ද වර්ණ විතරයි සිතට සියල්ල ශබ්දයයි වර්ණයයි පමණයි අපි හිතනවා විතරයි. සිතුවිල්ලට කවදාවත් එළියට එන්න බෑ. මහ භූත අපිට පේන්නෙත් නෑ. අපි දකින්නේ සිතුවිල්ලක්. අපි ඇසුරු කරන්නේ සිතුවිල්ලක්. එළියේ තියෙනවාද අඹගස් නාගස් නුගගස් අඹගා කිව්වේ නෑ අඹගා කියලා නාගා කිව්වේ නෑ නාගා කියලා නුගගා කිව්වේ නෑ නුගගා කියලා අපි කියන්නේ. ඒක සිතුවිල්ලක්. සුද්දෙක් එහෙම ආවොත් මෙතනට බටහිරෙන් විදේශිකයෙක් ආවොත් ඔහු කියන්නේ මේ මේ භාෂාව භාවිතා කරන්නේ මේ શબ્ද දාන්නේ චීන ජාතිකයෙක් ආවොත් ඒත් නෑ. ඉන්දියන් ජාතිකයෙක් ඒත් නෑ. එතකොට මේ භාෂාව ඇත්තද? මෙතන තියෙනවද අබගස්? නෑ. අපි හිතනවා. අපි හිතනවා වටිනවා කියලා හිතුවොත් ඒ දෙත් වටිනවා. අපි හිතුවොත් මේ අඹගා වටින්නේ නෑ මේක මේකනේ මේක අඹ ගහ මේ මේ අඹ జాතිය කන්නේ නැහැ කියලා. එහෙනම් ඒ අඹ ගහ අපි කපලක් දානවා. ඇයි අපි හිතන විදියට හිතෙනවා. ඒක තමයි ඇත්ත. දැන් අපි සූත්‍රයේ දෙහා බැලුවොත් එහෙම මහණෙනි ඒයින් මහානෝ විසින් මේ සිත දිගු කලක් මුළුල්ලේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් කිලුට වෙලා තියෙනවා කියලා මෙන්න මේ සූත්‍රය තුල මේ ජේතය තුල තියෙනවා අන්න ඒක නිසා අපි අර සංඝයා වහන්සේලාට බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂා කරන්න කියන්නේ අන්න ඒ නිසයි සත්‍ය දකින්න. යථා භූත ඥාණයෙන් සිතට එන අරමුණේ සත්‍ය දකින්න කිව්වේ අන්න ඒ නිසයි. එස් රාගයෙන් දේශයෙන් මෝහයෙන් මේ සිත කිලට වීම අන්න එතනයි පිරිසිදු වෙන සත්‍ය දැක්කොත් පමණයි. ඒකයි කිව්වේ සබ්බ දැන් මේ සියලු කෙලෙස් ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සිතුවිලි අනිත්‍ය. යදා පඤ්ඤාය පස්සති. යථා භූත ඥාණයෙන් ඒ ඒක දැක්කොත් යදා පඤ්ඤාය පස්සති සිතට එන යාම අරමුණම දැකලා මිදුනොත් අන්න සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බති දුක්ඛේ අන්න එහෙම වුණොත් තමයි දුකෙන් මිදෙන්නේ. සත්‍ය දැක්කොත් පමණයි දුකෙන් මිදෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධියා කියුවේ නිසායි. අපි බලමු මේ සූත්‍රය තුල මේ ඡේදය තුල ඒ දෙයම තමයි මේ කියන්නේ. තස්මා තේහ භික්ඛවේ භික්ඛුනා අභික්ඛං සකං චිත්තං පච්චවේක්කේ තබ්බං දීඝ රත්තා මිධං චිත්තං සංකිලිට්ඨං රාගේන ද්වේෂේන මෝහේන චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සති චිත්ත චිත්තෝ වෝදනා සත්තා විසුද්ධන්ති දිට්ඨං ඕ භික්ඛවේ චරණං නාම චිත්තං තීති. එතකොට මේ ඡේදය කියන්නේ පච්චවේක්කේ තබ්බං. ඔබ දන්නවා මේක පච්චවේක්කේ තබ්බං. මේක රාහුල කුමාරට රාහුල වාදෙත් තියෙනවා. සූත්‍රෙත් තියෙනවා. නිතරම පච්චවේක්කේ තබ්බං පත්තරීක්ෂා කරන්න කියන එක. සත්‍ය දකින්න කියන එක. මේ දකින දේ ඇත්තක් නෙමෙයි කියලා දකින එක. මේ අපි අපිට පේන ඇහෙන දැන්න කිසිවක් සත්‍ය නැති බව දකින්න එක. අන්න එකට තමයි මේ පච්ච වේක්කේතබ්බං දීග රත්තම් මිදං චිත්තං සංකිලිට්ටං එහෙම වුණොත් එහෙම නැත්තම් ඒක සිත කිලිටි වෙනවා. රාගේන දේශේන මෝහේන චිත්ත සංකිලෙස්සා භික්ඛවේ කියලා කිව්වේ නිසයි. ඒක මේ තේරුම ලේනකොටත් පැහැදිලිවම අපිට දකින්න ලැබෙනවා. මහණෙනි ඒන් මහණෝ විසින් මේ සිත දිගු කලක් මුළුල්ලේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් කිලිටු වී ඇත. අන්න ඒක නිසායි යථාභූත ඥානය මේ සත්‍ය දකිනවා නම් පමණයි අන්න පච්චවේ කිතබ්බා නැත්තම් පත්‍රීක්ෂා කරනවා කිව්වේ අන්නේ නිසායි සත්‍ය දැකලා මේ සිත මිදෙන්නේ. සත්‍ය දැක්කොත් විතරයි බාහිර ඇත්ත කරගන්නේ නැතුව ඒ බාහිරෙන් සිත මිදෙන්නේ. යථාභූත ඥානය කියන්නේ ඒ සත්‍ය දකින්න එකටයි. සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මඟ කිව්වේ අන්නේ නිසයි. ස්කන්ධයේ උදේවැය දකිනවා ඔබ දන්නවා ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කල යුත්තේ නිවන් දැකීම සඳහා. බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ සංඝයාට. මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ අනාගාමි වීම සඳහා සකදාගාමි වීම සඳහා නේ. එතකොට සෝතාපන්න වීම සඳහා අරහත්ත්වයේ සඳහා ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ. සිතට එන අරමුණේ සත්‍ය දකීමයි කල යුත්තේ. සත්‍ය දකින්නකොට ඒක ගැඹුරෙන් ගැඹුරට යනවා. බාහිර නෙමේ සිත බව දකිනවා. මේ සියල්ලම සිතම බව දකිනවා. හැබැයි සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා. අන්න නාමයෙන් රූපයෙන් මිදෙන තැන. මේ සූත්‍රයේ පෙන්වන්නේ එතනමයි. මේ සියල්ලම අපේ චලන චිත්‍ර කියලා බුදුන් වහන්සේ උපමාවක් ගන්නවා. මේ සියල්ලම සිතම බව දකින්නයි කියන එක. ඒක ඔබට දැන් ඊගා කොටසේ දකින්න ලැබේ. සිත පිරිසිදු වීමෙන් සත්‍යෝ පිරිසිදු වෙති. මහණෙනි, තොප විසින් චරණ නම් චිත්‍ර දක්නා ලදද වහන්ස එසේය අන්න අපි බලමු ඊගා ඡේදේ. මහණෙනි, ඒ චලන චිත්‍රද සිතින්ම විසිතුරු කරන ලදහ. මහණෙනි, ඒ චලන චිත්තද වඩා සිතම ඊතා විසිතුරුය. තම්පිකෝ භික්ඛවේ චරණං චිත්තං චිත්තේනවා චිත්ත තීතං තේනපි කෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්ත තිච්ඡංච චිත්තංචරන් තස්මාහිත භික්ඛවේ භික්ඛුනා අභික්ඛන්නං සකං චිත්තං පච්චවේක්කතබ්බං අන්න දැන් මේ ටික කියනවා. ඒ කියන්නේ මේ මහණෙනි ඒ චර්ණ චිත්තද සිතින්ම හදාගත්තකේ. සිතින්ම ඒ කියන්නේ ඔබ දැන් ටීවී එක දිහා බලන් ඉන්නකොට ටීවී එකේ නෙමෙයිනේ කතාව තියෙන්නේ. ඔබේ සිතේ කතාව තියෙන්නේ. අපි කිව්වේ ටීවී එකේ නැව් යන්නේ නැහැ, ටීවී එකේ ප්ලේන් යන්නේ නැහැ, ටීවී එකේ හොඳ මිනිස්සු නැහැ. අපි හිතන්නේ. එතකොට කතාව තියෙන අපේ හිතේ. එතකොට ටීවී එකේ අපි රාගදේශමෝ අපේ සිතේ අවශ්‍ය ගන්නවා ටීවී එක දාගෙන. ඔබ දන්නවා මේ මේ දිනවල තියෙන මේ රටේ ස්වභාවය නිසා ගොඩක් අය නිවුස් අහනවා. නිවුස් අහනකොට ටීවී එකේ නෙමෙයි ඒගොල්ලෝ දේශයේ අවශ්‍ය කියන ටීවී එකේ යන ඒ ශබ්ද හැඩතල දැකලා මේන් දේශේ වැඩි වෙලා පටිගේ වැඩි වෙලා කෑ ගන්නවා. අතර තමන්ගේ සිතේ දේශය අවශ්‍ය ගන්නවා ඉස්සරහා අර ප්ලාස්ටික් තිරයක් දිහා බලාගෙන තමන්ගේ සිතේ රාග දේශ මොහ අවශ්‍ය ගන්න මේකයි ටීවී බලනවා කියන්නේ. ටීවී බලනවා කියන්නේ අපේම චිත්ත අභ්‍යන්තරේ රාග දේශ මොහ අවශ්‍ය ගන්න එකයි. අපේම සිතේ තියෙන රාගය අවශ්‍යගෙන අපි දඟලනවා. අපේම සිතේ තියෙන දේශය අවශ්‍යගෙන අපි දඟලනවා. එළියේ තියෙන එළියේ තියෙන ওই ප්ලාස්ටික් තිරයක තියෙනවද එහෙම දෙයක් නැහැ. මෙන්න මේකම තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහල්නේ චලනචිත්‍රද සිතින්ම විසිතුරු කරන ලද්දේ. දැන් බුදු සමය තුල අපිට දකින්න ලැබෙන මෙන්න චලනචිත්‍ර කියන ඒත් අර ටීවී බලනවා වගේම දෙයක් ඒ කාලේ යමක් තිබිලා තියෙනවා. ඒක මේ වචන වලින් අපිට වැටහෙනවා. ඒක සිතින්ම හදාගෙන බලනවා කියලා බුදුන් වහන්සේ කියනවා. හරියට මේ ටීවී බලනවා වගේමයි. මහණෙනි ඒ චලනචිත්‍රද සිතින්ම විසිතුරු කරන ලද. මහණෙනි ඒ චලනචිත්‍රද ඊටත් වඩා සිතම විසිතුරු වෙයි මානෙනි කියනවා. ඒ කියන්නේ චලනචිත්‍ර වලටත් වැඩිය සිතම විසිතුරුයි කියලා කියනවා. මහණෙනි එහෙයින් මෙහිලා මහණ වූ විසින් මේ සිත දිගු කලක් මුළුල්ලේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කිලිටියේ. නිතර සිත ඒ පස්විකයේ යුතුය. ඒ නිතර සිත ප්‍රත්‍යක්ෂා කළ යුතුය. ඒ කියන්නේ පච්චවේක්‍යතබ්බං කියපේ. මේ සිත නිතරම සත්‍ය දකින්න ඕනි කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ සිත කිල්ටිය වීමෙන් සත්වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙති. අන්න කියනවා. එහෙනම් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කිව්වේ මේ සත්‍ය නම් ඔබ දැනගත යුතුයි සුතමේ ඥානයේ තිබිය යුතුයි ඒ බුද්ධ දර්ශනය දැනගත යුතුයි බාහිර දෙයක් නැති බව සියල්ලම සිතම බව සියල්ලම සිතුවිලි බව ඔබ බාහිර ඇත්ත කරගත්තොත් ඔබට දුකමයි උරුමවන්නේ. එතනයි බාහිර දෙයක් තියෙනවා කියලා හිතන නිසායි ඔබට රාග දේශ මොහොසිත අටගන්නේ. එතනයි ඔබගේ රාග දේශ මොහොසිත තියෙන තැනයි තණ්හාව තියෙන තැනයි. එතකොට දෙයක් තියෙන්න ඕනි ඇලෙන්නත් ගැටෙන්නත් අන්න කර්මයේ කර්මපතේ කර්ම භූමිය තියෙන්නේ බාහිර ඇත්ත කරගත්ත තැනයි. ඒක අපි කිව්වේ අපි හිතන දේවල් බාහිර නෑ කියලා. ඒ සත්‍ය දකින කෙනා නිවන් දකිනවා කියලා. සියලු දුකෙන් මිදෙනවා කියලා. අන්න එයයි නිවන් මඟ කියලා අපි පෙන්වන්නේ යන්නේ නිසයි. ඉතින් මේ සූත්‍රය තුල ඔබට ඒක දකින්න ලැබෙනවා. තම්පිකෝ භික්ඛවේ චරණං චිත්තං චිත්තේනවා චිත්තේ චිත්තතිතං තේනපි කෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්ත චිත්තංච චිත්තරං තස්මාහිත භික්ඛවේ භික්ඛුනා අභික්ඛං චිත්තං පච්චවෙක්ඛිතබ්බං අන්න ඒ සිත සත්‍ය දකින්න කියලා බුදුන් වහන්සේ කියනවා ඒ සිත පිරිසුදු වීම සඳහා දීකරත්ත මිදං චිත්තං සංකිලිට්ඨා රාගේන දේශේන මෝහේ මෝහේනති තිත්ත සංකිලිස්සා භික්ඛවේ සත්තා සංකිලිස්සති චිත්ත වෝදය වෝදානා සත්තා විසුද්ධහති අන්න ඒ දීඝ කාලයක් තිස්සේ රාගදේශ මොහ මේ සිතේ බාහිර ඇත්ත කරගෙන දෙයක් තියනවා කියලා අරගෙන ඒකට ඇලෙන ගැටෙන ස්වභාවය නිසා රැවටීම නිසා ඔබගේ සිත කිල්ට වෙලා තියෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සිතම කිල්ට වෙනවා. මේ සිතම චලන චිත්‍රය බාහිර නොයේ මේ සිතේම සකස් වෙන බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකත් හරියට මේ ටීවී උපමාව අද නූතන යුගයේ තියෙන ටීවී එක වගේමයි. ඔන්න ඊගාවට ඊගාව කොටසේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ තිරිසංගත ප්‍රාණිහු යම් යම්බදු වෙද්ද මහණෙනි එසේ විසිතුරු වූ අන් එකදු සමූහයක් මම නොදකිමි. අන්න බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ තිරිසංගත ප්‍රාණීන් යම්බදු වෙද්ද මහණෙනි එසේ විසිතුරු අන් එකද සමූහයක් නොවේ කිය. ඒ කියන්නේ මේ තිරිසංගත සත්තු විවිධාකාර ඒ ස්වභාවනේ ඒ අයගේ චිත්ත ස්වභාව ඒ ඒ ඒ විසිතුරු ඒ කියන්නේ ඒ විසිතුරු ස්වභාවය කියන්නේ ඒ විවිධත්වය. ඒහා විසිතුරු විවිධත්වයක් වෙන කිසිදු ස්වභාවයක නැති බව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මේක තේරුම් විදිහට මහණෙනි මේ තිරිසංගත ප්‍රාණි හෝ යම්බදු වෙද්ද මහණෙනි එසේ විසිතුරු වූ අන් එකද සමූහයක් මම නොදකීමි. එතකොට නාහම් භික්ඛවේ අඤ්ඤං ඒකනි ඒකති කායම්පි සමු සමනුපස්සාමි එවං චිත්තං යත ඉදං භික්කවේ තිරජ්ජා තිරජ්ජාන ගතා පාන එතකොට මේ තිරංගත සත්තුගේ තරම් ඒ විසිතුරු අන් ස්වභාවයක් මම නොදකිමි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා ඊට පස්සේ කියනවා මහණෙනි තිරසංගත ප්‍රාණීහුද සිතින්ම විසිතුරුහ මහණෙනි තිරිසංගත ප්‍රාණිහුද වඩා සිතම විසිතුරුය. අන්න තිරිසංගත ප්‍රාණිහුද සිතින්ම විසිතුරුය කියන එක. ඒ කියන්නේ සිත සිතින්මයි විසිතුරු වෙලා දෙන තිරිසංගත ප්‍රාණීන්ගෙත් සිතම විසිතුරු ඒ කියන්නේ විසිතුරුයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා මහණෙනි එහෙන් මෙහිලා මානව විසින් මේ සිත දිගු කලක් මුළුල්ලේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් කිලුට වී ඇත. නිතර සිත පච්චවෙක්කේ කළ යුතුයි පිරිසිදු කළ යුතුය මහණෙනි සිත කෙලෙසීමෙන් සත්වයෝ කෙලෙසිතේ සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙති මේක මනාකොට පැහැදිලි බුදුන් වහන්සේ කතා කරන්නේ චිත්තේන නීයති ලෝකෝ කියලා ඒ කියන්නේ සලායතන ලෝකෝ ලෝකෝ කියන්නේ අසකන දිවනාසයේ මේවයින් හදන වර්ණ ශබ්ද ගන්ධ රස වලින් හැදෙන ලෝකයක් ඔව් ඔබගේ දැස් පේන්නේ නැත්නම් ඔබට වර්ණ ලෝකයක් නැහැ ඔබගේ කන් හැෙන්නේ නැත්නම් ඔබට ශබ්ද ලෝකයක් නැහැ. හැබැයි ඔබට දැනෙන ස්වභාව වලින් ලෝකයක්ම වෙනවා. හැබැයි එකකට එකක් සමාන නැහැ. ඒකයි සිතම විසිතුරුයි මානෙනි කියන්නේ. ඒ විචිත්‍රවත් ස්වභාවයයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒතර බාහිරද මේ කතාව? බාහිර නෙමේ. අපි හිතනවා හැම එකම. මේ මේසෙ කියලා හිතනවා, පුටුව කියලා හිතනවා, ඇඳ කියලා හිතනවා, දරුවා කියලා හිතනවා, මේ මගේ නෙමෙයි කියලා හිතනවා, මේවා අනුන්ගේ කියලා හිතනවා, මේ ඉර කියලා හිතනවා, හඳ කියලා හිතනවා, මේ මගේ රට කියලා හිතනවා, අරක මගේ රට නෙමෙයි කියලා ඔක්කොම සිතුවිලි ගොඩක් විතරයි, ශබ්ද වර්ණ ගොඩක් විතරයි. ශබ්ද වර්ණ එකතු වෙලා හැදෙන එකක් චිත්තයක් කියන්නේ. ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා හැදෙන චිත්ත තරංගයක්. එහෙම දෙයක් කොහෙවත් හම් වෙන්නේ නැහැ. මේ ස්පාක් වෙන ප්‍රසාදය තුළයි මේ ප්‍රසාදය නිසාම සකස් වෙන එකක්. හරියට නිකන් සිරස අලනවා වගේ අපි අර කියන්නේ. හිරු අලනවා වගේ, දරණ අලනවා වගේ තරංග තියෙන තරක් නැහැ. අන්න වගේ මේ සිත ඇඟ ඇතුලේ තියෙන එකකුත් නෙමෙයි. මෙතන ප්‍රසාදේ නිසා සකස් වෙන එකක්. පුදුම කතාවක්. ඇත්ත. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා ඔබ බාහිරය කියලා හිතනවා විතරයි බාහිර නෙමෙයි. ඔබ ඒ සිතයි ඔබ රාගෙන්, දේශෙන්, මොහෙන් ගිනිගන්නේ. අවිස්සෙන්නේ. ඒ පැහැදිලි කිරීම මනාකොට ඔබට මේ තුලින් දකින්න ලැබෙනවා. ඔබට ඉදිරි ටික පැහැදිලි කරනවා නම් ඊගාව ඡේදයට අපි යනවා නම් මහණෙනි යම්සේ රජකෙක් වේවායි සිත්තරෙක් වේවායි රදම් හෝ රන්වන් පැහැය හෝ නිල්වන් පැහැය හෝ මැදට හෝ ඇති කලේ මනවින්ම බිඳේ පුවරු කරයි ඒ දැන් මේ කියන්නේ රජකෙක් කියන්නේ රත්තරම් හදන කෙනෙක්. එතකොට සිත්තරෙක් කියන්නේ චිත්‍ර අඳින කෙනෙක්. දැන් බුදුන් වහන්සේ මේ තව උපමාවක් මෙතනදී ගෙනහැර දක්වනවා. රජකේ රජකෙක් රණින් කරනාසේ සිත්තරෙක් සිතුවමක් අඳින්නාසේ අන්න මහණෙනි. ඒ සිත්තරෙක් මවන්නේද පුරුෂයෙක් මවන්නේද ගැහණියක් මවන්නේද ඇඟපසක අඳින්නේද රුවක් වේවායි රෙදි කඩක ඒ සියලු ඇඟපසක ඇති රුවක් වේවායි පුරුෂ රුවක් වේවායි ගෑන් රුවක් වේවායි මවන්නේද මහණෙනි එසේම ආශෘතවත් පෘ탁ජන තෙමේ සිය රූපේද සිතේම මවාගන්නේය රූපේම නිපදවා ගන්නේය සංඥා සංකාර විඥාන ඒ ස්වභාව ඒ එකතුවෙන්ම රූපේ නිපදවා ගනී මේ සිත්තරේ හරියට අපි ඒකයි ඔබට පෙන්නුවේ අර චිත්‍රයක උපමාව. චිත්‍රයේ අඳින දේ ඇත්තක්ද? නැහැ. අපිත් අපේ හිතේ චිත්‍රයක් ඇඳා වගේ. එහෙම දෙයක් බාහිර තියනවද? නැහැ. ඔකයි ඇත්ත කතාව. අපි අපේ සිතෙන් එළියට ගිහිලා නැහැ. හිතට තිබා වුණාට හිතට වතුර බොන්න බෑ. හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නැහැ. හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නැහැ. හිත වැඩ කරනවා කිව්වට හිතට වැඩ කරන්නත් බෑ. හිතට කිසිම දෙයක් කරන්න බෑ. සිත කරන්නේ හිතනවා පමණයි. සිත කියලා දෙයක්වත් නැහැ. ශබ්ද වර්ණ එකතු වෙලා මේ මැවෙන එකයි සිත කියන්නේ. මේ ගහ, පේනකොටම මේ පොළව, මේ මේසේ, මේ ඇඳ මේවා මෙහෙම දේවල් තියනවාද නැහැ අපිට පොඩි කාලේ දාපු ශබ්ද ටික දැනුත් එනවා. මේක ඇත්තද නෑ මේක මායාවක්. සිතුවිල්ලක් එළියේ කොහෙවත් හම්බ වෙන්නේ නෑ. අපි සිතින් එළියට ගිහිලා නෑ. සිතට බෑ වතුර බොන්න, සිතට බෑ බත් කන්න, සිතට බෑ ඇවිදින්න, සිතට බෑ වැඩ කරන්න. සිත හිතනවා විතරයි. ඔබ කවදාවත් ඔබේ සිතින් එළියට ගිහිල්ලා නැහැ. සිත කියලා දෙයක්වත් නැහැ. මෙතනම මැවෙන මැවීමක් විඥාන මායාව අඳුන ගන්න. පුදුමාකාර කතාවක් මේ තුල තියෙනවා. ඔබට වැටහෙනවද? සයතාපි භික්ඛවේ රජේකෝවා චිත්ත කරෝක චිත්ත කරෝතවා සති රජ දැන් මේ අර කතාව කියන්නේ රජකෙක් අර රත්තරන් වලින් අර හදන ඒ නිර්මාණයක් වගේ චිත්තරයක් හදන ඒ නිර්මාණය වගේ. මහණෙනි ඒ කිමයි හඟියුද? රූපේ නিত্য වේද අනිත්‍ය වේද? තං කිමඤ්ඤති භික්ඛවේ රූපා නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්තේ අන්න ඒකයි බුදුන් වහන්සේ මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහන ප්‍රශ්නේ අනිත්‍යම් බන්තේ කියලා කියන්නේ මේ සිතේම හැදෙන රූපාරම්මනේ සිතේම හැවෙන රූපේ අනිත්‍යයි කියන්නේ. එළියේ අපි හිතන දේ නැති නිසායි සිතුවිල්ලක් අපි ඇසුරු කරන්නේ. ඒක කොහෙවත් හම් වෙන්නේ ඒකයි අනිත්‍යම් බන්තේ කිව්වේ. නැතු එළියේ තියෙන මේසේ කැඩෙන බින්දන එකක් නෙමෙයි. අද බොහෝ අය නිවන් දකින්න හදන්නේ බාහිර ඇත්ත කරගෙන. කෙස් කැතයි, කෙස් ගඳයි, ඕවා කියලා කවුරුත් නිවන් දකින්නේ ඒක හොඳයි එක්තරා එක්තරා තැනක එක්තරා පොඩි දෙයකට ඒක නිවන් මඟ උඹ ගලප ගන්න. බාහිර දෙයක් ඇත්ත කරගත්ත එක නිවන් මඟ නෙමෙයි. ඒ නිගණ්ඨ භාවනාවල තියෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ නිගණ්ඨ භාවනා පටලව ගන්න එපා කියලා. බාහිර දෙයක් ඇත්ත කරගෙන යමක් කරනවා නම් භාවනාවක් හරි කරනවා නම් ඒක නිගණ්ඨ භාවනාවක්. හැබැයි මේ සිතම බව දැකලා සිතේම සත්‍ය දැකලා එහෙම දෙයක් නැති බව දැකලා මිදෙනවා අන්න එතන විදර්ශනා භාවනාවයි. ඒක බාහිරින් හම් වෙන්නේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කිව්වේ සිත තුල මැවෙන ලෝකේ එතනින්ම ධර්මයේ දකින්න බාහිරක් හම් වෙන්නේ ඒකයි රූපා නිච්චතෝ අනිච්චතෝ ඔබ දකින්නේ මේසයක් පුටුවක් ඇදක්. ඒක රූපාරම්මණයක්. ඒක සිතුවිල්ලක් කොහෙවත් නැහැ. අන්න ඒක අනිච්චයි කිව්වේ. අනිච්ච කියන්නේ අවබෝධ කරන ධර්මයක්. ඒකයි හිතන දේවල් කොහෙවත් නැහැ කියලා කිව්වේ. මේ සූත්‍රයේ මනාකොට ඔබට සාක්ෂි දරනවා. මේ සියල්ලම ධර්මයේ කොතනද තියෙන්නේ? අන්න ඔබ ධර්මයේ තියෙන තැන දකින්න. ඔබට ඕන තැනට ධර්මයේ ගන්න බෑ. ඔබ ධර්මයේ දකින්න ඔබ ධර්මයේ බවටපත් වෙන්න. ආනාත්ම ධර්මයේ එතකොට ඔබ දකිනවා බුදුන් වහන්සේ දේශනා කරන අර සත්‍ය ධර්මයේ ඒ උතුම් ශ්‍රී සත්‍ය ධර්මයේ ඔබට ඇයෙනවා. එහෙම නැත්නම් ඔබ මිත්‍යා දෘෂ්ටික බොළඳබස් සහගෙන අන්ධකාරය අතපත ගාන අර හරියට අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරිලා යනවා. සතා සිව්පාවත් කනවා බොනවා සත්තු හදනවා මැරිලා යනවා. ඔබත් එතනද ඉන්නේ? සතෙක් වගේද? නැත්තම් මේ සත්‍ය දකින්න මහා නුවණක් ඕනි මේ සත්‍ය දකින්න. මරණයක් නෑ, මරබියක් නෑ, සදා අමරණීයයි. මේ මොහොතේම ලෝතුරු සොයටපත් වෙනවා. සාන්දිටික අකාලික එයිපස්සේ කෝපනායක පච්චුප්පන ධර්මයේ මේ මොහොතේම ඔබ දකිනවා. මේකට පෙරපසු නෑ. කාලයක් නෑ. මැරිලා ලබන දෙයක් නෙමෙයි. විශ්වාසයක් ඇදෙILLක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ සත්‍ය නම් සත්‍යයි කියවන්නේ නිසායි. මේක ආගමක් නෙමෙයි. පරම සත්‍ය ආගමකට අයිති නෑ කිව්වේ ඒ නිසයි. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ මේ මිත්‍යා දෘෂ්ටකයින්ට. බෞද්ධයෙක් කියන්නේ බාහිර දෙයක් නැති බව දකින සම්මා දිට්ඨිකේට්ටයි. බෞද්ධයින්ට බණ කියන්න අවශ්‍ය නැහැ. ඔබ මිත්‍යා දෘෂ්ටික නිසායි උපැන්න සාතිකයේ නම දාගත්ත බෞද්ධ ලේබලෙන් ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෙක් නිසායි ඔබට අද අපිට මේ ධර්මයේ දේශනා කරන්න සිද්ධ වෙන්නේ. බෞද්ධයෙක් කියන්නේ භව නිරෝධයක් දකින කෙනෙක්. බෞද්ධ කරන කෙනෙක්. එහෙනම් බාහිර දෙයක් නැති බව දකින කෙනාටයි බෞද්ධයෙක් කියන්නේ. ඔබ එතනද ඉන්නේ? එහෙමනම් ඔබ බෞද්ධයෙක්. එහෙම නැත්නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. බාහිර ඇත්ත කරගත්ත කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි. දකින්න සත්‍ය. සත්‍ය නම් සත්‍යයි. අන්නේ ඊ타ම පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඔබ ශ්‍රවණය කරනවා නම් ඔබ ඒ කාන්තේම සියලු දුකෙන් මිදෙනවා. මහණෙනි එහෙයින් මෙහිලා මෙසේ දක්නා මේ පිණිස අන් කිසිවක් නැතයි මේ සත්‍යම දකිනම් ඔබ සියලු දුකෙන් මිදෙනවා කියලා බුදුන් වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කරනවා. තස්මා තීහ භික්ඛවේ එවම් පස්සම් මේ නාපරං ඉත්තත් යාති පජානාති. වෙන කරන්න කිසිවක් නැහැ. සියල්ල ඔබ සත්‍ය දකිනම් ඔබ සියල්ලෙන් මිදෙනවා. පුදුමාකාර පණිවිඩයක් පරම සත්‍යයක් මේ සූත්‍රය තුළ ඔබ දකින්න ලැබෙනවා ඔබට. ඉතින් කොයිතරම් වටිනවද මේ ගද්දුල සූත්‍රයේ ගද්දුල බද්ද සූත්‍රයේ. ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රය කියන්නේ බොහෝ අයට මගහැරුණු සූත්‍රයක්. මේ කතා කරන්නේ සත්‍ය ධර්මයයි. ඒ ආසන බොහෝ අය නිවනින්ම සැනසීම ලබනවා. ඒ කාලයේ වැලිතලාවට සංගව ගිය ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දැන් ඉස්මතු වෙනවා. නිවන් දකින්නට කාලයයි. දුකෙන් මිදෙන්නට කාලයයි. නිවන බිල්ලෙක් කරගෙන හිටපු යුගයේ අවසానයි. දෘෂ්ටිගතව පතනා බෝධියකින් නිවන් දකින කුණුහarp දැන් කතා කිරීමෙන් පළක් නැහැ. ඒ යුගයත් අවසానයි. දැන් කතා කරන්නේ මේ සත්‍ය ධර්මයේ බැබලෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු වෙන ඒ අවුරුදු 2500ක් ගිය තැන අන්න බුද්ධෝත්පාද කාලයේ නැවතත් පැමිණෙනවා කියපු එකයි. අන්නේ බුද්ධෝත්පාද නාලිකාවයි ඔබ මේ සවන් දෙන්නේ. ඒ ඔබගේ සියලු දුකෙන් මිදෙන නාලිකාවයි. ඔබට මරණයක් නෑ මරබියක් නෑ මේ ෂණය දකිනවා ෂණයක මරණය දකිනවා මේ ෂණයක් ෂණයක් පාස ඇති වෙන නැති වෙන සිත දකිනවා සියලු දුකෙන් ඔබ මිදෙනවා. ඒකාන්තයි. නියත සම්බෝධි පරායනයි යමෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරානම්. ඒකාන්තයෙන්ම සුගති පරායන වෙනවා. නිවනට නැමුණක් කොට පවතිනවා වොස්සග්ග පරිණාම වෙනවා. ඒ හේතුඵල ධම අති විශිෂ්ටයි අති සුන්දරයි. පෙර නොඇසූ විරු දහමක් ලොවට හෙළි කරා කියවේ. අනේ නිසයි මහණෙනි ඇත කිව්වත් වැරදි මාණෙනි නැත කිව්වත් වැරදි මාණෙනි තියෙන ලෝකයක් නෑ මාණෙනි කිව්වේ. අන්නේ නිසයි. අපි හිතන ලෝකෙක මිසක් තියෙන ලෝකෙක කවදාවත් ඉඳලා නැහැ. සිත තුලින් ලෝකයේ දැක්කොත් සිතෙත් එහෙම දෙයක් නැති බව දැක්කොත් ශබ්ද වර්ණ වලින් හැදෙන තැනක ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා හැදෙන චිත්ත තරංගයක් සබාදාම තුලින් දකින්න. ඔබ සබහා දහමට දිය වී යනවා. සියල්ලම සමානයි. කෙනෙක් පුජ්‍යලේ සත්වයක ආත්මයක් ඔබට හමුවන්නේ නැහැ. අන අනාත්ම ධර්මය ඔබට හමු වෙනවා. චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ මානිනී අසනිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි එහෙනම් දුකද සැපද දුක්ඛම් බන්තේ ඇයි මේ කියන්නේ මානිනී අස අනිත්‍ය නම් දුක නම් ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ අනාත්ම ධර්මයේ දකින්න. ආත්ම කතාවක් නැහැ. මෙතන ආත්මයක් තියනවද? නැහැ. ඕකයි බුද්ධ ධර්මය කියන්නේ. භව නිරෝධයක් දකින්න තැන සත්ව පුජ්‍යලාත්ම කතාවක් නැහැ. ශබ්ද වර්ණ එකතු වෙලා හැදෙන මැවෙන මායාව සිතකයි මැවෙන්නේ. අපි ටීවී එක දිහා බලාගෙන අඬන්නේ අපේ හිතේ කතාව තියෙන්නේ. ප්ලාස්ටික් තිරයක කතාවක් තියනවද? නැහැ. අපි හීනෙන් ගුටි කාලා බුදුම්මෝ කියලා නැගිටින්නේ අපේ හිතේ කතාව තියෙන්නේ. එළියද නෑ. ඇත්ත ලෝකෙත් අපි හීනයක්මයි දකින්නේ. සැබෑ ලෝකේ හීනේ කිව්වේ ඒකයි. මලුන්ගේ ලෝකේ කිව්වේ අපි අතීත සංඥාවල ජීවත් වෙන එකටයි. මරණින් නැගිටින එකයි පරිඋත්ථාන වෙනවා කියන්නේ සිතුවිලි වලින් මිදිලා සත්‍යයට අවදි වෙන එකයි. අන්න සදා අමරණීයයි. ලෝතුරු සුවේ මේ මොහොතෙමයි දැනෙන්නේ. මේ මොහොතෙමයි ඔබට ලෝතුරු සුවේටපත් වෙන්නේ. මැරිලා කොහෙවත් ගිහිලා නෙමෙයි. මේ ජීවත් වෙන මේ මොහොතේම සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන ධර්මයේ ඔබට ආමු වෙනවා. ඒ කාන්තයෙන් ඔබ සුගති පරායනයි. කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. සතෙක් සිව්පාවෙක් වෙලා පිළිසිඳ ගන්නේ නැහැ. මේ ධර්මය ආයන කිසිවෙකුට එහෙම වෙන්න හේතුවක් නැහැ. අන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනෙය ගේදං නහි ජාතු ගබ්බසේයම් පුණ්ඩරේති කිව්වේ අන්නේ සිංහනාදයයි. සම්මා දිට්ඨිය කියන්නේ දෙයක් නැති බව දකින දිට්ඨියයි. ඒ දකිනා මන්න සම්මා දර්ශනයේ දකිනවා දිට්ඨිංච අනුපගම් සීලවා දස්සනේන සම්පන්නෝ කාමසුයිනේය ගේදන් එයාට බාහිරින් කම්සප හොයන්න හොරකම් කරන් රගනේ ගහ ගන්න මරා ගන්න කෙනෙක් කවුරුත් මුකුත් දෙයක්වත් හම්බෙන්නේ නැහැ සියල්ල සිතමයි තමන්ගේම සිත දැකලා මිදෙන කතාවයි මේ. කාමේසුිනේයගේ ද නහි ජාතු ගබ්බසේයම් පුර නැවත ගර්භයක කොහෙවත් පිළිසිඳ ගන්න ලෝකයක් ලෝක සංඥාවක් නැහැ. දැන් ඔබට මේ ධර්මය අවබෝධ වෙන විට ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා නැවත ඉපදීමක් නැති බව. සියල්ල අවසానයි කියලා. මේ අපගේ අන්තිම ආත්ම භාවයයි. මේ ධර්මයේ දකින්න කෙනාට ආත්ම කතාවකුත් නැහැ ලෝකෙකුත් නැහැ උප්පත්තියකුත් නැහැ මරණෙකුත් නැහැ මහා සුන්දරයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං එමයි සාන්තයමයි ප්‍රණීත සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතේ වුණු තැන සබ්බුබදි පටිනිස්සග්ගෝ මෙතෙක් අල්ලගත්තු උපාදාන ගොඩත් අතහැරීගෙන යනවා විරාගෝ නිරෝධෝ නිබ්බානෝ අන්න නිවන් දකිනවා සිතේ ගින්න නිවීමයි නිවන කියන්නේ වෙන නිවන කියලා දෙයක් කොහෙවත් නැහැ. ඔබේ ගින්න නිවිලා නම් ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං. මහා සාන්ත සෝයක් ඔබට දැනෙවි. ඒ ඔබට ප්‍රත්‍යක්ෂයි. ඒමයි වැදගත් ඉතින් ඒ සාන්ත සෝය ඔබට දැනෙවි. මේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන්න, ඒ මග හොඳින් ඔබ දකින්න, ඔබටම දැනෙවි සියලු දුකෙන් ඔබ මිදෙන බව. තේරුවන් සරණයි.